ඒ ප්‍රශ්නෙක තියෙනවා නම් වහන්සර අන්තිමට දේශනා කරා අර දැන් ලෝකේ පැවැත්ම ගැන අදහසක් නාම රූප ධර්ම පිළිබඳ. මේ කියන්නේ අර මට නොතේරෙන කොටසක් තියෙනවා හඳුනන්නේ. ඒකේ මේ පැහැදිලි කරගන්න වහන්සේ අහන්නේ උදක් අපේ ධර්මානුකූලව පැහැදිලි කරලා දෙන්න පුළුවන් නම් අපි ධර්මයේ අරහාදී මම අපේ අර පරමාර්ථ ධර්ම කියලා කොටසක් සඳහන් වෙනවා අපි අදිලා. ඔව්. ඒකේ සියලුම පරමාර්ථ ධර්ම අර දැන් අන්ධයාගේ ප්‍රශ්නය වගේ හඳුරන්නේ දැන් කියමු අන්ධයා යනවා විත්‍යාග විත්‍යගාවට එයාට පේන්නේ නැහැ ඒක මොකක්වත් නමුත් එයාගේ ඇඟට එතනින් එහාට යන්න බෑ හැප්පිලා නතර වෙනවනේ ස්පර්ශයෙන් කොහමරි ස්පේන් නැති කාට ඒක නමුත් හඳුරන්නේ සමහර වෙලාවට අපි කියමු සත්‍යයක් ඉන්න පුළුවන් මිනිස්සෙක් නොවන බිටෙක් වගේ කෙනෙක් කියලා ප්‍රේතෙක් හරි ඒක විනිවිද යන්න පුළුවන් සත්‍යෙක් නිට්ටිය. එතකොට ඒ සත්‍යයට සාපේක්ෂව පිටිය නෑ නේද හම්බුනේ. එතකොට මිනිස්සෙකුට සාපේක්ෂව ආ නෑ එතන එතනත් ඇත්තටම පිටිය නැහැ කියන එකක් නෙමෙයි. පිටියේ තියෙන අවකාශීය ගුණයට වඩා ඒ සත්වයාගේ ශරීරයේ අවකාශීය ගුණය වැඩි. ඒ නිසා තමයි මේක අර වතුර රෙදි කෑල්ලකට කඩදාසියකට උරාගත්තා වගේ මේක උරාගෙන අනිත් පැත්තෙන් පසාරු වෙන්න පුළුවන්කම තියෙනවා. එතකොට ඒකෙන් අදහස් වෙන්නේ බිත්තිය නැහැ කියන එක නෙවෙයි. බිත්තිය තියනවා සාපේක්ෂව එහි තියෙන ඝනත්වය, එහි තියෙන එහි තියෙන ඝනත්වය සාපේක්ෂව අර මේ ඒ ජීවියාගේ තියෙන ඝනත්වයට වඩා ඒ తත්වය වෙනස්. ඒ වෙනස්කම නිසා තමයි යාට පුළුවන් වෙන්නේ මේක පසාරු කරගෙන යන්න. එතකොට නමුත් එහෙම වෙච්ච පමණින් අපට නැහැයි කියලා කියන්න බෑ. එතන ඒ ප්‍රමාණය හඳුනා ගැනීමයි අපි විසින් කළ යුත්තේ. අපි එහෙම එහෙම නැහැ කියලා ගන්න ගියොත් අපිට ලොකු පටලැවිල්ලක් වෙනවා. මොකද දැන් අපි හිතමු සුනකේකුට නේත්‍රයට දර්ශනය වෙන ප්‍රමාණය පරාසය වැඩි. එතකොට මිනිස්සෙකුට ඒ පරාසය අඩුයි. එතකොට මිනිස්සෙකුට අඩු වුණාම මිනිස්සයා කියනවා මේ පේන ටික විතරයි එතනින් එහාට මොකුත් නැහැ කියලා. එතකොට මොකුත් නැහැ කියලා එයා කියන්නේ යාට පේන්නේ නැති නිසා. හැබැයි පෙනීමට සාපේක්ෂව නැති වුණාට එහෙම මොකක්වත් නැති බවක් නෙමෙයි එතන තියෙන්නේ. ඒ නිසා මේ ඉන්ද්‍රිය ප්‍රත්‍යක්ෂය මත පමණක් සීමා වෙලා එයට සාපේක්ෂව අපි ප්‍රකාශ කරන්න ගියොත් ඇහැට පේන කොටසට අර ඉන්නහා මොකුත් නැහැ කියලා එතන ධර්මානුකූලව අපි අතින් වරදක් සිද්ධ ඕක සම්මුතියේදී එහෙම කතා කරනවා. හැබැයි අපි දහමත් එක්ක කතා කරනකොට අපිට ඒ බඳු නිගමන වලට යන්න බෑ. ඒ නිසා අර ජීවියාට සාපේක්ෂව බිත්තිය කියන එක ඔහුට ප්‍රශ්නයක් නෙමෙයි. හැබැයි එහෙම ප්‍රශ්නයක් නොවුණු පමණට බිත්තියක් නැහැ කියන නිගමනයට අපට එන්න බෑ. ස්වාමීන් වහන්සේ මේ දැන් කිමු ප්‍රේතයට සාපේක්ෂව බිත්තිය ඒකට පේන්නෙම නෑ විත්‍ය විවිධ යනවා. අපි කිව්ව අර පල්ලගේ උදාහරණය කියන්නේ බල්ලට මේ සද්දේ ඒ සංඛ්‍යාතය ඇහෙනවා. අපිට ඒ සංඛ්‍යාතය ඇහෙන්නේ නෑ. හරි මොකක් හරි කියන්නේ බල්ලට ඒක සද්දයක්. නමුත් අපිට ඒක සද්දයක් නෙමෙයි. ඒක බල්ලට සාපේක්ෂව ඒක පවතිනවා. අපිට සාපේක්ෂව ඒක පවතින්නේ නැහැ මනුස්සයෙකුට. ඒ වගේ සාපේක්ෂව පවතින්නේ නැහැ කියන අපට කියන්න පුළුවන් වෙන්නේ සම්මත ව්‍යවහාරයේදී පමණයි. ධර්මානුකූලව කතා කරනකොට අපට සාපේක්ෂව ඒක නැහැ කියන්න බෑ. එය තියනවා අපට ඒක ගෝචර නැහැ කියලායි කියන්නේ. එතකොට හඳුනන්නේ කාට සාපේක්ෂවද ඒක තියෙන්නේ? ඒක තියෙන්නේ ලෝක ධර්මතාවයන්ට සාපේක්ෂව. ඒ කියන්නේ පටවි ධාතුව කියලා දෙයක් ලෝකේ තියෙනවා නම් ඒ පටවි ධාතුව කියන ගුණය එහි තියෙනවා. ආපෝ ධාතුව කියලා දෙයක් තියෙනවා නම් එහි ගුණය එහි තියෙනවා. එතකොට ධාතු කියලා කියන්නේ එහි ස්වභාවයෙන් පෙනී සිටින නිසා. පඨවි කියලා කියන්නේ එහි තද මේ මේ ධාතු කොටස් එකට තද කිරීමේ ගුණය. ආපෝ කියන්නේ ඒවා බන්ධනය කිරීමේ ගුණය. වායෝ කියන්නේ තෙපොල් දෙන පුම්බන ගුණය. තේජෝ කියලා කියන්නේ දහනය කරන අභිනව රූප කලාප ඇති කරන ගුණය. එතකොට මේ ගුණයන් එහි ලේෂ මාත්‍රික වශයෙන් හරි තියෙනවා. ඒක ඉන්ද්‍රයන්ට ගෝචර වෙනවද නැද්ද කියන එක කතාව. ඉතින් ඉන්ද්‍රියයන්ට ගෝචර වෙන්නේ නැති නිසා අපිට ඒක හසු වෙන්නේ නැහැ. හසු වෙන්නේ නැති නිසා අපිට ඒක ගෝචර නැහැ. ඉතින් ගෝචර නොවන සියල්ල නැහැ කියලා ගන්නට ගියොත් එහෙම එතන ලොකු ධර්ම විරෝධී අර්බුදයක අපි පැටලෙනවා. ගෝචර නොවන සියල්ල නැවත් ඒ කියන්නේ තියනවද නැද්ද කියලා කවුරු හරි පරීක්ෂණය කරොත් නේ ඒක හරි තියද නැද්ද කියලා දන්නේ නැහැ. ඒක වෙනම කතාවක්. එතකොට දන්නේ නැති බව වෙන මේකක්. දැන් අපි හිතමු උදාහරණයක් හැටියට දරුවා පුංචි කාලෙම තාත්තා වෙනත් විවාහයක් කරගෙන යනවා. ඊට පස්සේ පස්සේ කාලෙක හොරු කණ්ඩායමක් එක්කලා අර දරුවා ආවාහ විවාහ වෙලා වෙනම ගෙදරක ඉන්නවා. දැන් අර තාත්තා දන්නේ මේ දරුවාද කියලා, දරුවා දන්නේ මේ තාත්තාද කියලා. එතකොට අර හොර මුලත් එක්කලා ඇවිල්ලා පන්නකොට දරුවා තුවක්කුවක් අරගෙන වෙඩි තියනවා. නැත්තම් කඩුවක් අරගෙන කොටනවා. කෙටුවෙන් පස්සේ අර තාත්තා මැරෙනවා. දැන් ජීවිත කාලෙම ඒ දරුවා දන්නේ තාත්තද කියලා, ඒ තාත්තා දන්නේ දරුවාද කියලා. නමුත් ආනන්තරේ පාප කර්මයේ කිසිදු අඩුවක් නැහැ. ඇයි සතෙක් වීම සතෙක් බව දැන ගැනීම වදක චිත්තය උපක්‍රමයේ ඝාතනය කිරීම කියන ප්‍රාණඝාතයට අදාළ කරුණු ටික සිද්ධ වෙලා තියෙනවා දැන් දන්නේ නැති එක මොකද්ද තාත්පද නැද්ද කියන එක තාත්පද නැද්ද කියලා දන්නවද නැද්ද කියන කාරණේ මත නෙමෙයි ලෝක ධර්මතා ක්‍රියාත්මක වෙන්නේ ඒ ලෙයින් මාසෙත් මේ දරුවා උපන්නා කියන එක ඒ දෙන්නම යොදලා ගත්තා වුණත් ඒක විශ්වය තුන සත්‍යතාවය ඒක වෙනස් කරන්න බෑ ඒක හොඳ කාරණයක් මම මේකේ මේ වගේ දෙයක් අර මිරිඟුව ගමක හඳුනන්නේ මිරිඟුව පේනවා තියනවා වගේ නමුත් මිරිඟුව බැලුවත් ළඟට ගිහලා බැලුවම මිරිඟුව නැහැ නමුත් ඈතින් ඉඳලා බැලුවොත් එහෙම එකක් තියනවා වගේ පේනවා ඔව් එතන මායාවක් වගේනේ හඳුනන්නේ දැන් පරිස්සමින් තේරුම් ගන්නට. දැන් මිරිඟුව කියලා කියන එකේ අපට ඈතට පේන්නේ ජලයනේ. එතකොට ඈතට පේන ජලය ළඟට ආපුවාම නැහැ. හැබැයි එතන කිසිවක් නැති කියන කතාවක් නෙමෙතන. එතන තේජෝ ශක්තියේ යම්කිසි විපරීතයක් තියෙනවා. ඒ තියෙන නිසායි අපිට ඈතට අර ප්‍රශ්නේ පේන්නේ. එතකොට මේ තේජෝ ශක්තිය ඈතට ආපෝ ධාතුව වගේ පෙනුණා. එයයි එතන එතන මායාව වෙන්නේ. එහෙම නැතුව මෙතන මොකුත් නැහැ කියන එක නෙමෙයි. දැන් මේ උපමා රූපක අපි තේරුම් ගැනීමේදී ඒ වගේ ගැටලු තියෙනවා. සමාජ සම්මුතියේදී අපි කියනවා ඒක මිරිඟුවක් වගේ ඈතට පෙන්වන්න ළඟට ගියහම මොකුත් නැහැ. මොකුත් නැහැ කියන කතාවනේ. අර පෙනිච්ච දේ නැහැ. වෙන එකක් එතන තියෙන්නේ. ඒ වෙන වෙන එකක් තියනවා කියන එකත් නේත්‍රයට ගෝචර නැහැ එතනට ගියා. මොකද තේජෝ ශක්තිය කියන එක ඇහැට පේන්නේ අර ඈතට ඈත තියෙනකොට තමයි ඒකේ අර ඇති කරන නලියන ගතියත් එක්කලා අපට අර ජල ජලය පිරিলা වගේ පේන්නේ. එතකොට අපට පේනුනේ සැබවින්ම ආපෝ ධාතුව තියනවා වගේ. ළඟට ආපුවාම එහෙම ආපෝ ධාතුවක් එතන නැහැ. එයයි මායා. එහෙම නැතු එතන මොකුත් නැහැ කියන එක නේ. ආහාරහඳුනේ මගේ අර මම අර මහායාන බුද්ධාගම තියෙන නාගර බුද්ධාන්තුන්ගේ ආහාරය කියන්නේ මේ දක්කර කියනවා නම් ඊට සාපේක්ෂව සාපේක්ෂතාවක් තමයි පිට දෝෂර වන දේවල් ඔක්කොගෙම තියෙන්නේ. නමුත් ඒ වගේ නිරපේක්ෂතාවක් තියෙන්නේ මේ ශූන්‍යතාව කියන එක අරගෙන නම් ඒ යදා ඒක ගැන සත්‍යන්නේ. එතකොට ඔය සාපේක්ෂ කියන කතාවේ තියෙන්නේ මේ හේතු ප්‍රත්‍යයක්. හේතු ප්‍රත්‍යයෙන් තමයි යමක් ගොඩනගන්නේ. එහෙම නැතු යමක් ගොඩනගන්න විදිහක් නැහැ. එහෙනම් මම අර නිරීක්ෂකයයි එතකොට වාක්කරි කියන්නේ වාක්කරි නිරීක්ෂණය වෙන දෙයි අතර කියන්නේ අන්තර්ප්‍රයත්මක් නිසා මොකක්වත් කියන්නේ නිරීක්ෂකෙක් නැතුව දෙයක ප්‍රයත්මක් තියනවා කියලා අර බුදුරජාණන් වහන්සේ සම්බන්ධ කරගත්ත දේශනා කරලා තියෙනවා. සරිත් කාම්බරෝ දැවෙන බින්තෙක් දැකලා දැවෙන මේ ප්‍රේතෙක් දැකලා තියෙනවා. නමුත් බුදුරජාණන් වහන්සේ කාටවත් කියලා නැහැ. ඒ බුදුහාමුදුරුවෝ දැක්කට පස්සේ තමයි උන්වහන්සේ ඒක දේශනා කරන්නේ මේ විවා දේශනා කරන්නේ නැහැ කියලා. ඊට පස්සේ මම තව එකක් මට මතක් වෙනවා අඳුරේ අර දැන් මායාව අපේ නගරදුන හාමුදුරුව වගේම නගරදුන පාද හාමුදුරුව වගේම අපේ ස්තෝලේ නියුටෝනිය භෞතිකය ඉගෙන ගන්නකොට ඕකේ තියෙනවා සමුද්දේශ රාම කියලා කොටසක් හම්. මොකක් හරි වස්තුවක් තියෙන චලනය වෙන්නේ ඉන්දික මහත්තයාගේ හඬ එච්චර පැහැදිලි වෙන්නේ මොකක් හරි මේ ළඟට ළඟට අයියෝ මොකක් හරි දාලාද කතා කරන්නේ. නෑ මයික් එකක් ඈත හිටියේ. හරි. ඊට පස්සේ හඳුනන්නේ නිව් ඒකේ නිව්ටෝනිය භෞතිකය කියන්නේ සියලුම දේවල් අර මොක්තරි සාපේක්ෂව යන එකට අමතරව ඒගොල්ලෝ කියන්නේ ඒගොල්ලන්ට සමුද්දේශ රාමෝ කියන එක පැහැදිලි කරන්න බැරි නිසා ඒකේ අර එක පොතට අන්තිමට නිරපේක්ෂයක් ගන්න ඈත තියෙන තාරකාවලට සාපේක්ෂව මේ චලිතය තියනවා කියන. ඒ කියන්නේ ඒක ඈත තියෙන තාරකා කොච්චර ඈතද ඒව මොකක්වත් කියන්නේ. ඒ ප්‍රශ්නේ උඩ තමයි හඳුනන්නේ ඔය ඔය සාපේක්ෂතාවාදයේ මේ සාධාරණ සාපේක්ෂතාවාදයේ අයින්ස්ටයින්ගේ ඒවා ටික ඇවිල්ලා අන්තිමට එයත් කියනවා නිරපේක්ෂ දෙයක් තියෙනවා අවකාශ කාලය කියලා. කියන්නේ එයාගේ අනිත්‍යය ඔක්කොම සාපේක්ෂයි අවකාශ මේ කාලය කියන එක තමයි තියෙන්නේ කියලා අර නාගර්ජුන හාමුදුරුවෝ වගේ තැනකට යන්නේ. මගේ මේ අවබෝධය තිබ්බේ මේ කියන්නේ බුදුරජාණන් වහන්සේ කියන්නේ තේරවාද පැත්ත මට හිතිලා තිබ්බේ මේ මගේ මතයක්. මම දන්න එක. තව ටිකක් බලන්න ඕන. මම හිතාගෙන තියෙන්නේ මොකක් හරි නිරීක්ෂකෙක් කියන්නේ සාපේක්ෂව තමයි සාපේක්ෂව තමයි දේවල් තියෙන්න පුළුවන්. ඒ කියන්නේ දැන් බුදුදහමේ සාපේක්ෂ කියන්නේ ඇත්තටම ඒ ওই බටහිර ලෝකයේ කියන සංකල්පය මම නෙමෙයි බුදුදහමේ සාපේක්ෂ කියන වචනේ පාවිච්චි කරන්නෙම මේ සංස්කාර ධර්මයන් හැම විටම හේතු ප්‍රත්‍යයන් අපේක්ෂා කරමින් තමයි ජනිත වෙන්නේ. ඒ කියන්නේ හේතු ප්‍රත්‍යයන්ගේ අපේක්ෂාවකින් තොරව ස්වාධීනව ජනිත වීමේ හැකියාවක් කිසිදු සංස්කාරයකට නැහැ. එතකොට ඒ හේතු ප්‍රත්‍යයන් මතයි ඒක ජනිත වෙන්නේ. හේතු ප්‍රත්‍යයන් මත ජනිත වෙනවා කියලා කියන්නේ ඊට සාපේක්ෂයි. එතකොට ඒ ඒ හටගත් සංස්කාරය අර අර හේතුප්‍රත්‍ය අපේක්ෂා කරනවා. අපේක්ෂා කරනවා කියන එකේ තේරුම එය මත රඳා පවතිනවා. එතකොට নিরপেক্ষ කියලා කියන්නේ එහෙම හේතුප්‍රත්‍යයන් අපේක්ෂා කරන බවක් නැහැ. හේතුප්‍රත්‍යයන් අපේක්ෂා කරන්නේ නැත්නම් එතන සංකතයක් නැහැ. ඉතින් එහෙම දෙයක් තියෙන නිර්වාණය සහ ප්‍රධාන වශයෙන් නිර්වාණය අනික් අතට ප්‍රඥප්තිය අවකාශය ආදියත් নিরপেක්ෂක ධර්ම හැටියට ආචාර්යවරු දක්වනවා ප්‍රධාන වශයෙන් නිර්වාණය. එහෙනම් මට ඒක ඒ කතාව හරි මම පිළිගන්න මොකද අර අපි පටිච්චසම්පාදේ උනත් අන්‍යෝන්‍ය පැවැත්තක් පැවැත්මක් කියන්නේ. ඒකට එතන ඔය අර අන්ධයාගේ කතාවෙත් මම ඒක හිතුවේ මේ ලෝකේ පවතින දේවල් නිරීක්ෂකයාට කියන්නේ අන්නෙන්න සාපේක්ෂ පැවැත්මක් මිසක් නිර්පේක්ෂ පැවැත්මක් කියන ධර්ම තියනවද නැද්ද කියන ප්‍රශ්නේ මට තාම තියෙනවා. නමුත් දැන් නිර්පේක්ෂ කියන එක අපේ වචනයට අනුව කියනකොට අපි කියන්නේ වෙන අදහසකින්නේ. එතකොට නිර්පේක්ෂ කියලා කියන්නේ දැන් අපි දකිනකොට දැක්මට සාපේක්ෂව කියන එකනේ අපි එතන සාපේක්ෂයි කියලා කියන්නේ. එතන බුදුදහමේ එතන සාපේක්ෂ බව කියලා කියන්නේ අපේ දැක්මට නෙමෙයි. ලෝක ධර්මතාවයන් ගොඩනැගෙන්නා වූ හේතුප්‍රත්‍ය කියන මූල ධර්ම න්‍යායට සාපේක්ෂයි. එහෙනම් අපට අපට පේනවද අපේ ඉන්ද්‍රයන්ට ගෝචර? මේ කතාව අදාළ නැහැ. ඒක අපේ පුද්ගලික ප්‍රශ්නයක්. ඒක තමයි. ඒක යම් තැනකදී දර්ශනය වෙන්නට පුළුවන් නොවෙන්නට පුළුවන්. ඒක ඒ ඒ දේ අතර තියෙන අඩු වැඩිකමක් එතන තියෙනවා. හැබැයි අතන විශ්ව ධර්මයට අනුව හේතුඵල කියන ධර්මයට සාපේක්ෂව එතන යමක් විද්যමාන. ඔව් හේතුඵල පැවැත්මක් සාපේක්ෂ පැවැත්මක් කියන පිළිගන්න පුළුවන්. ඔව්වන්සේ මම හිතන්නේ පිළිලා වෙනම කතා කරන්න ඕන එකක් මේක අර. එමුදුලට ඔව්වන්සේ පස්සේ මේ කොහොමද මේ පිළිතුරු දෙන්න. හරි.